දැන් තව ප්‍රශ්නේ ඵල සමාපatti වලත් නිරෝධ සමාපත්තියේදී මෙන්ම පංචද්වාර නිරෝධද මනෝද්වාර චිත්ත වීති පමණක් ද තියෙනවාද කියලා ආදි වශයෙන් මේ විස්තර වශයෙන් තියෙනවා. මෙතෙන් දකින්න සමාපatti එකක්. ඒ වගේම ඵල සමවත කියන්නේ එකක්. සමාධි එකක් සමාපatti එකක්. ඒතර මෙතෙන්දී සෝවාන් බුද්ධිලයකට මේ සමාපත්තියක් තියෙනවා නම් ඒ සමවදින්න නම් ප්‍රථම ධානයේ පටන්ගෙන පංචම ධානයේකන් ධාන පහක් තියෙනවා. අන්නේ ධාන පහ නැగిලා තියෙන්න ඕනේ. එකක් හෝ තියෙන්න ඕනේ. ප්‍රථම ධානයේ හරි. ඒ ධානයේ ප්‍රගුණ කරගෙන ධාන සමාපත්තියට සමවැදීමේ හැකියාව තියෙන්න ඕනේ. අන්නේම හැකියාවක් තියෙනවා නම් සෝවාන් වෙච්ච කෙනෙකුට වෙන හිතක් එන්නේ නැහැ. සෝතාපන්න ඵලයටපත් වෙනකොට ඒ සෝතාපන්න චිත්ත ස්වභාවයත් සමගම තමයි අර ධානීය මතුවලා ඉන්නේ. ඒක වෙනම ධානයක් වෙන් කරන්න බෑ සෝවාන් වුණාට පස්සේ පෘථජන ධානීය මේකයි මම ඒකට සම්බන්ධ එහෙම ගන්න බෑ. ඒ ධාන පහල පංචම ධානයේ සමවදින්න පුළුවන් වෙච්ච කෙනා සෝවාන් වෙලා හිටියෝ. සෝතාපන්න ප්‍රථම ධානයේ සෝතාපන්න ද්විතීය ධානයේ සෝතාපන්න තෘතීය ධානයේ සෝතාපන්න චතුර්ථ ධානයේ සෝතාපන්න පංචම ධානය කියලා. ඒ ධාන පහට මේ පස් ආකාරයෙන් සමවැදුණ හැකියි. හැබැයි සෝවාන් පුද්ගලයා සකෘදාගාමි ඵලයටපත් වුණොත් නැවත සෝතාපන්න මේ ප්‍රථම අධ්‍යානෙ ද්විතීයි අධ්‍යානෙට සම්බන්ධින්න බෑ. ඊට පස්සේ ඒ ඵලයේ මූලික වෙනවා. මූලික වෙලා සකෘදාගාමි ප්‍රථම අධ්‍යානෙ සකෘදාගාමි ද්විතීයි අධ්‍යානෙ මේ ක්‍රමයට පහක් හැදෙනවා. ඒතර ඒක ලැබෙනකොටම මාර්ගයට පහයි ඵලයට පහයි මාර්ග අනුගාමිකත්වයට 5යි, ඵලලාභීත්වයට 5යි. මේ ආකාරයෙන් 40ක් වෙනවා. සමාපatti 40කට සම්බන්ධින්න පුළුවන් වෙනවා. ඔක්කොම නෙවෙයි Tamanට ලැබුණ යම්කිසි ඵලයක් ඇද්ද? ඒ අෂ්ටාර්ය පුද්ගල ඵලයක් තියෙනවා. සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ හෝ ඵලලාභීත්වයේ. සකෘදාගාමි මාර්ග අනුගාමිකත්වයේ ඵලලාභීත්වයේ. ඒකෙදි අමුතුවේ හිතන්න දෙයක් නෑ මාර්ගඵලයේ ධානය ගැන. මේ මාර්ගඵලයේ ගැන. ධානයේ සමවැදිනකොටම ඒ මාර්ගඵලයේ යම් ලක්ෂණයක් ඇද්ද ඒ ලක්ෂණයට ඇතුළමයි ධානය ගොඩනැගින්නේ. ඒතරේ ධානයේ සමාපත්තියට සමවැදීමක් වශයෙන් ඕන නම් ධාන සමාපත්තිය ප්‍රගුණ කරපු කෙනෙකුට පුළුවන්. තනිකර සෝවාන් ඵලයේ එහෙම සමාපත්තියට සමවදින්න බෑ. ධානයත් එකම තමයි සමවැදීම එන්නේ. සීත් 89 121ක් වෙන ක්‍රමේදී ඔක විග්‍රහ කරලා තියෙනවා. අපි දන්නවා.